ධර්ම සාකච්ඡාව නාමං නමන ලක්ෂණං රූපං රුක්මන ලක්ෂණං කියලා කෙටියෙන් තෝරනවා අරමුණට නැමෙන ලක්ෂණ ඇත්තේ නාමයයි සීතෝෂ්ණාදීන් වෙනස් වෙන්නේ රූපයයි ඒ ගැන ඉතින් විගව විස්තරයක් කළ යුතු කියලා ඉස්සෙල්ලා රූප කොටස තෝරගනින් සත්තාරෝච මහා භූතා චතුන්නං මහා භූතානං උපාදුරු උපාදා රූපං ඉදං උච්චති රූපං මහා භූත රූප සතරක් උපාදා රූප 24ක් මේකයි රූපේ කියන්නේ ලෝකේ යම්තා රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ 28ට අයිති මහා භූත හතර කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඊට මහා භූත කියන්නේ මහන්ස පාතු භවට්ඨේන මහා භූතා මහත්සේ පහළ වෙනවා. දැන් පොළොව මහත්සේ පහළ වෙනවානේ. ජලය, සාගරය මහත්සේ පහළ වෙනවා. ගින්න දැන් කල්පාන්ත ගින්නක බැලුව ශාල ගින්න මහත්සේ පහළ වෙනවා. සුළඟ ඒත් එහෙමයි. කල්පාන්තේ පහළ වෙන සුළඟ ශාල සුළං වේගයක්. ඒවා මහත්යේ පහළ වෙන බැවින්ද මහා භූත කියලා. ඒ පෘථිවියාපෝ තේජෝ වායෝ සතර. ඒ වගේම මහා භූත සමාතිවා මහා භූත කියන අමනුෂ්‍යයන්ද අමනුෂ්‍යයන්ද දැන් ඔය මිනිසුන් ආවිෂ්ඨ වෙන අමනුෂ්‍යෝ ඒ අමනුෂ්‍යයන් ආවිෂ්ඨ වුණා මේ මිනිස්යාගේ ඇතුළතද පිටද කියලා දන්නේ නැහැ ඇතුළතද පිටද කියලා හොයන්න බෑ ඒ වගේම මේ සතර මහා භූත රූප සොයන්න ලේසි නෑ. එක එකක් ගිලගෙන තියෙන්නේ. පඨවි ඇතුලේ ආපෝ දින ආපෝ ඇතුලේ තේජෝ දින තේජෝ ඇතුලේ වායෝ දින හතර දින ඔනෝන් ගිලගෙන ඇතුළත පිට කියන්න බෑ ලක්ෂණ අනුව තමයි තෝරගන්නේ. ඒ වගේම තවත් මහා භූත සමාධි කියලා ඒ වචනේම තෝරනවා යක්ෂණියන්. යක්ෂණියන් ඔය කාන්තාර මාර්ගවල ඉස්සර දැනුත් ඇති. දන්නේ නැහැ මුණ ගිහිලා නැහැ නේ අපට. කාන්තාර මාර්ගවල ඒගොල්ලෝ මවා ගන්නවා කාන්තාරව නගර කියලා. ඒක නැතුම් ගැලුම් කෙලිසෙල්ලම් කෑම බීම තියෙන මහා සම්පත් ඇති නගරවල් මවා ගන්නවා ඒ පාරවල් වල මිනිස්සු යනකොට ඔයාට ගොඩුනන් පස්සේ අල්ලගන්න. ඒ වාගේ මේ මහා භූත එකතු වෙලා තවත් වෙනවා ලෝක ධාතු. රවට උන්ගේ වශයෙන් ගන්න. ලස්සන ලස්සන. ඉතින් රූපම ආපාන ස්ත්‍රී රූප, පුරුෂ රූප, කුමර කුමරියම් මම ආපාල. එහෙම පිටින්ම ගිල ගන්න. ඒ නිසා මහා භූත යක්ෂණීන්ද සමාන බැවින්ද මහා භූත කියලා. වංචකත්ත අභූතේන මහා භූත. නැති දෙයකින් රවක් වෙනවා. නැති දෙයකින් රවක් වෙනවා කියන්නේ පඨවි කර්කශ ලක්ෂණයක්. ඔහුගේ කරකද ලක්ෂණය හංග ගන්නවා. ආපෝ වැගිරෙන ලක්ෂණය, තේජෝ සීතෝෂණ ලක්ෂණය, වායෝ සැලෙන පිම්බෙන ලක්ෂණය. ඒව ස්වરૂපයේ හංගගෙන බොහෝම ලක්ෂණ රූපම වාපා. මේ මමාපානේක අභූතේන වංචේ නැති දෙයක් වංචා කරනවා. මේක අභ්‍යන්තරේ බහැලා බැලුවම කො මොනවාක සුබ දෙයක් නෑ. ඔක්කොම රැවටිලා. ඒ රැවටිලා ඇති කරේ මේ මහා භූත හතර දෙනා. සා නැති දෙයකින් වංචා කරන බැවිද මහා භූතය. අනික තමයි මහා විකාරකෝ මහා භූත. මහා විකාරකෝ කියන්නේ කියන්න බැරි තරම් පුදුම වෙනස් වීම ඇති කරනවා. දැන් මේ මහා පෘථිවිය එහෙම පිටින්ම භූමි කම්පා වලින් වෙනස් වෙනවා. ඒ වගේම කල්ප විනාශදී ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේම ජලය විනාශ වෙනවා, සුළඟ විනාශ වෙනවා, දින විනාශ වෙනවා. ඔක්කොම මහා විකාරයටපත් වෙනවා. දැන් ওই ගින්නෙන් කල්ප විනාශනෝට කියලා තියෙනවා මේ මුළු දස කෝටි ලක්ෂයක් සැප එහෙම පිටින්ම ගිනි අරගෙන දැයින් පටන් ගන්නවා. ඒ වගේ ඒ මහා විකාරයටපත් වෙන බැවින්ද මහා භූතය. දැන් මේ බාහිර වස්තු ගැන කෙසේ වෙතත් අපේ ශරීර අභ්‍යන්තරය ගැන බැලුවාම පඨවි ධාතුව උස්සන් වුණොත් එහෙම ශරීරය දරදඬු වෙලා ගල් ගැහිලා මැරෙනවා. අර තියෙන්නේ ලස්සන පණිවිඩයක් තියෙන විසුදු මාර්ගය. ඒ කියන්නේ දැන් කාෂ්ඨ මුඛ කියලා සර්ප වර්ගයක් තියෙනවා. කාෂ්ඨ මුඛ. ඒ සර්පෝ මිනිසෙකුට දෂ්ට කළොත් එහෙම ඒ පුද්ගලයා හැම පිටින් දර දඬු වෙලා මැරෙනවා. ඒ වගේ තමයි පටවේ ධාතුව කුප්ප වුණාම කොහොම ශරීරය දරදඬු වෙලා ඉනස් වෙනවා. ඒ වගේම කූතිමුඛ කියලා සර්ප විශේෂයක් ඉන්නවා. කූතිමුඛ කියන සර්පයේ දැස්කගෙන අඟ ඔක්කොම කුණු වෙලා දී වෙනවා. ඒ ආපෝ ධාතු ප්‍රකෝපයෙන් සිදුවෙන්නේ එහෙමයි. ආපෝ ධාතුව කුප්ප වුණාම තේ ශරීරයේ පිටින්ම දෙදී වන හැදිලා ඉතින් ඕජා ගලලා මැරලා යනවා. අනේක අග්නිමුඛ කියලා සර්ප කොටාසයක් ඉන්නවා. එතකොට ඒ සර්පයන් දැක මුළු ශරීරෙම දණ්ඩ පටන් ගන්නවා. දැවිලා විනාශ වෙනවා. ඒ වගේ තේජෝ ධාතු උස්සන් වුණාම ඇස් දනවා, පපෝ දනවා, ඇඟ දනවා මුළු සරුවාංගම දැවිලා දැවිලා විනාශ වෙනවා. ඊළඟට වාකමුක කියලා තරස්ථා සර්ප කොටසක් තියෙනවා. ඒගොල්ලෝ දස්කකොල්ලත් එහෙම මුළු සරුවාංගම කෑලි කෑලි කෑලි කැඩෙනවා. ඒ වගේ වායෝ ධාතු පිටුනාම ශරීරයේ අවයව ඔක්කොම කැඩෙන දැන් අංශ භාගය හැදෙනවා තව තව දෙවල් හැදෙන කැඩලා බිඳලා යනවා. ඔය වගේ මහා විකාර වෙන බැවිනොත් මේ සතර පිටින මහා භූත කියන. රෝධ පඨවි ධාතුව කර්කශ ලක්ෂණය, ආපෝ ධාතුව පග්ඝන ලක්ෂණය, තේජෝ ධාතුව උන්හත් ලක්ෂණය, වායෝ ධාතුව විස්තම්බන ලක්ෂණයයි. උපාදා රූප කියන්නේ උපාදා රූප 20යි. උපාදා කියන්නේ මේ හතර දෙනා නැත්නම් ඒවා පවතින්නේ මේ හතර දෙනා මේස්ත සම්බන්ධව හේතු වෙලා තමයි අනිත් රූප පහළ වෙන්නේ. මොනවාද? චක්කු, සෝත, ධාන, විවහා, කායකන ප්‍රසාද රූප පහයි. වර්ණ, ගාන, වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියලා විශේෂ රූප හතරයි. ඊළඟට හදේ රූපයයි. භව රූප දෙකයි. ජීවිතේන්ද්‍රේ රූපයයි, ආහාර රූපයයි කියන 18යි. ඊළඟට පරිච්ඡේද රූපය කියන්නේ ආකාශ රූපය. කාය විඤ්ඤාත්යයි වශී විඤ්ඤාත්යයි ලහුතා මුදසා කම්මඤ්ඤතා තුනයි උපකේසන්ත ජඩතා අනිච්චතා හතරයි සියල්ල විශයක්. එතන 24ක් වෙන උපාදානයි. දක්ෂෝ ප්‍රසාදේ කියන්නේ අපි පසුගිය දවසෙත් එක තේරුවා. රූප දැකීමේ ආශාව නිදහම්කට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි චක්සු ප්‍රසාදය. සද්ද ඇසීමේ ආශාව නිදහම්කට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි සෝත සෝත ප්‍රසාදය සෝත රූපය. ආග්‍රහණ කිරීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ලක්ෂණයයි ප්‍රසාද ලක්ෂණය ගාහන ප්‍රසාදය. රස විඳීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි ජීවහා ප්‍රසාදය. ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාද රූපයක් ආයත්තසාර වර්ණ රූපේ නම් ඒ සතර මහා භූත රූපයන්ගේම ආකාරයක් තමයි වර්ණ රූපය. නම් පාට පාට. ඒකෙන් නිල් පාට, කහ පාට, සුදු පාට, මද තේ පාට, එවාගේ මහස් එළිය, හඳ එළිය, දරු එළිය, පහන් එළිය ඔය ඔක්කොම උස්නි ටිකන් ඔක්කොම රූප වර්ණ රූපේ. ගන්ධ රූපේ, ශබ්ද රූපේ නම් මේ ශබ්දය ඒ වගේම කනට හමුන ශබ්දය ගන්ධ රූපේ නම් ඉෂ්ඨානිෂ්ඨ නැත්නම් සුගඳ දුගඳ රස රූපේ නම් ඒ වගේම පිත්ත රස කටුක රස අඹුල් රස පහන් රස මිහිරි රස වෙනුවෙක් රස වර්ග ඊළඟට පොට්ටබ රූපේ නම් පඨවි තේජෝ වායෝ තුන ඒවා පොට්ටබ රූප වෙනම අපි කියලා තියෙන නිසා රස දක්වා හතරයි වෙන් කළගත්තේ ඊළඟට භව රූප ස්ත්‍රීන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ඒලාට හදේ රූප මනෝ ධාතු මනෝ විඥාන ධාතු වලට මිශ්‍රය වෙන මුරුදවස්තු රූපේ. ජීවිතේන්ද්‍රයේ රූපය කර්මජ රූප කලාපයක් ගානේ රූප පාලනය කරන රූපයේ ජීවිතේන්ද්‍රයේ රූපය. ඊළාට ආහාර රූපය සෑම රූප කලාපයකම තියෙන ඕජාස්තමක මේ ඕජා කියලා රූපයක්. සුද්ධාස්තක රූපයේ අටවෙනි එක ඕජා. ඒක රූප ප්‍රදුන්න ශක්තිය කියන නිසා ආහාර රූප කියනවා. ආකාශ රූප කියන්නේ රූප පරිච්ඡේද කරන කියන්නේ රූප කලාප වෙන් කරන්නේ අහසෙන්. ඒක අමුතුවෙන් උපදින බින්ද රූපයක් එහෙම නෙමෙයි. රූප කලාප වෙන් කරවීමයි. ඒක තින්නේ කන දරපු තින අපේ ශරීරය දැන් නාසිකාදුරට කන්නක් චිද්ද නාසිකා චිද්ද මුඛා චිද්ද ආදි වශයෙන් ශරීර යන්තා විවුර්තයන් කියන ඔක්කොම ආකාශ ධාතු. ඒ හැර සෑම රූප කලාපයක් ගානේ කලාපෙන් කලාපයට වෙන් කරන සියුම් ආකාශ තේන. ඒවා පරිච්ඡේද රූප. ඊළඟට කාය විඤ්ඤාති, කාය සැලවීම, කාය විඤ්ඤාති. යම්කිසි කරුණක් වටහා ගැනීමයි කාය විඤ්ඤාති ඇති කරන්නේ. කාය විඤ්ඤාති. වචී විඤ්ඤාති. වචනෙන් පිටවන ශබ්ද රූපේ අනුව කරුණක් වටහා ගැනීමේ හැඟවීමේ රූපේ රජී විඤ්ඤාති බොහොම සූන්දරයක් මේ දෙක. ලහතා කියන්නේ අර රූප කලාපයන්ගේ පැහැල්ලු බව. මුදිතා කියන රූප කලාපයන්ගේ මුලක් බව. කම්මඤ්ඤතා කියන රූප කලාපයන්ගේ නැමන සුළු බව. උපචේ කියන්නේ රූප කලාපයක් පළමුවෙන් හටගන්න බව. සන්තති කියන්නේ එක රූප කලාපයක් හටගෙන ඒ රූප පරම්පරාවේ නැවත නැවත හට ගැනීම. ඊළඟට ජරතා කියන්නේ හටගත් රූප කලාපයේ පිටි අවස්ථාව. මේ අනිච්චතා කියන රූප කලාපයන්ගේ දිඳින අවස්ථාව. ඒ කියන රූප ඔක්කොම උපාදාන රූප 24යි මේ 4යි 28යි. ඒක කලාප වශයෙන් බෙදෙනවා. කලාප කියන්නේ මිටි මිටි මේවා තියෙන්නේ. තනි තනියෙන් පහළ වෙන්න බෑ. ඔය 24ේම 28ේම තියෙන සුද්ධාශ්‍රක කියලා කොටසක්. ඒවා අවිනිර්භෝගයෙන් කරන්න බෑ. ඒ යට හැමදාම <clears throat> එකට සම්බන්ධයි. එකක් එකට වෙන් කරන්න බෑ. ඒකට ඒ අවිනිර්භෝග රූප අට එක තමයි අනිත් ඒවා සමේ යෙදෙන්නේ. දැන් චක්කු දශක කිව්වහම අවිනිර්භෝග රූප අටයි චක්කු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රයයි. ඒ 10 තමයි චක්කු දශක මිතිය. සෝත දශකයේත් එහෙම සුද්දාස්කාටයි ජීවිතේන්ද්‍රයයි සෝත ප්‍රසාදයයි. ගාහන දසක සුද්දාස්ඨක ආටයි ජීවිතේන්ද්‍රයයි ගාහන ප්‍රසාදයයි ජීවහා ජීවහා දසකේ සුද්දාස්ඨක ආටයි ජීවිතේන්ද්‍රයයි ජීවහා ප්‍රසාදයයි කාය දසක සුද්දාස්ඨක ආටයි ජීවිතේන්ද්‍රයයි කාය දසකයයි කාය ප්‍රසාදයයි ඊළඟට ඉත්ත්‍ින්ද්‍රිය සුද්දාස්ඨක ආටයි ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භාව රූපයයි පුරුෂේන්ද්‍රිය සුද්දාස්ඨක ආටයි ජීවිතේන්ද්‍රයයි පුරුෂේ භාව රූපයයි. හදේ වස්තුරු හදේ වස්තුරු දසකේ හදේ දසකේ නැත්නම් වස්තු දසකේ සුද්ධාස්න කාටා ජීවිතේන්ද්‍රයයි හදේ වස්තු රූපයයි. ඔච්චරයි දසක කලාප තියෙන්නේ. මොකද දසක කලාප හැර තව තියෙනවා නවක කලාපයක්. ඒ කියන්නේ ජඨරාග්නේ තියෙන අපේ ශරීරයේ ආහාර දිරවන ජඨරාග්නේ තියෙනවා සුද්ධාස්න කාටා ජීවිතේන්ද්‍රයයි. ඒක මේ ප්‍රසාද රූප නෑ. තවත් කියනවා දැන් සංතාප තේජෝ සංතාප තේජෝ කියන්නේ අපේ ශරීරයේ උණ රෝග උණ රෝග හට ගන්නා මේකට කියනවා සංතාප තේජෝ ඒකටත් වෙන ජීවිතයේ දෙන නමක කියන්නේ සුද්ධාස්තකාට ජීවිතයේ දැක්කන කර්ම විරූපයක් කියලා ඊළඟට පරිධාන තේජෝ ඒ කියන්නේ ඇඟේ දාහය ඇති කරනවානේ ශරීරය දැවිලි ඒක පරිධාන තේජෝ ඒකේ ජීවිතේන්ද්‍ර රූපයේ තියෙනවා ජීවිත නව රූපයේ සුද්ධාස්තකාට ජීවිතේන්ද්‍රයයි ඊළඟට ජීර්ණ තේජෝ අපේ ශරීරයේ වයස්ගත කරවනවානේ. ඉසගෙසිදීන් දත්තලින් ආදී වයස්ගත කරවන තේජෝ ධාතුව. ඒකේ තියෙන ජීවිතනාක රූප කලාපේ කර්මය. ඊළඟට උද්දංගමා වාතා. ඒකේ තියෙනවා අර වගේම ජීවිතයෙන් දෙනවක. අධෝගමා වාතා, ෘචිසයා වාතා, කොටසයා වාතා, අංගමංගානුසාරී වාතා, වාත කොටස පහකම තියෙනවා කර්මජ ජීවිත නාක රූප කලාපයක්. ඒතකොට කොහොම සියල්ල එක්කාසු කරගත්තොත් මේ කර්මජ කලාප ඔක්කොම 19ක් නෙමෙයි 9ක් තියෙනවා. චක්කු දසක, සෝත දසක, ගාහන දසක, જીව දසක, කාය දසක, ඉති භව දසක, පුරුෂ භව දසක, වාකු දසක. දෙනාටයි ජීවිත දෙනවා. එතකොට මේ කොහොම කර්මජ රූප කලාප. ඊළාට මේ ශරීරයේ තියෙන චිත්තජ රූප කලාප 8ක්. ඒ මොනවාද? සුද්ධාස්තකය. කණිකර සුද්ධාස්තකය චිත්තජ රූප හට ගන්නවා. දැන් අපි කිසි ව්‍යායාමයක් නැතුව ශරීර රූප කලාප ඇතුළ සුද්ධාස්තක හට ගන්නවා චිත්තජ සිත නිසා. ඊළඟට සද්දනාවක සිත නිසා ශබ්දයකුත් ඇති වෙනවා. ඒකට මේ සුද්ධාස්තකයයි සද්දයක් එක සද්දනාවක රූපය ඇති වෙනවා. කාය විඤ්ඤාති දසක. එතකොට සමහර විට මේ වචී විඤ්ඤාති දශක වචී විඤ්ඤාති දශක සුද්දාස්තකයයි සද්ද රූපයයි වචී විඤ්ඤාතියයි දශකයක් ඇති වෙනවා ඊළඟ ලහුතාදේකා දශක සිත නිසා උපදින රූප කලාපයන්හි සුද්දාස්තකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 11 කුත් පහළ වෙනවා ඒ වගේම භවතා මුදුතා කම්මඤ්ඤතා ඊළඟට කාය විඤ්ඤාති ලහුතාදි ද්වාදශක කාය විඤ්ඤාත්යයි ලහතාම් දුකා කම්මඤ්ඤතා හතරයි සුද්ධාත් එක 12 කුත් කලාපයක් තියෙනවා. වචී විඤ්ඤාත්තේ ශබ්ද ලහතාදී තේරසක. ඒ කියන්නේ සුද්ධාස්තකයයි වචී විඤ්ඤාත්යයි ශබ්දයයි ලහතාම් දුකා කම්මඤ්ඤතා 13ක් තියෙන කලාපය. කොහොම සුද්ධිතේ කලාපතන හයක් කියවුණානේ. හයන්නේ කියවුණේ. ඊළඟට ඍතුජ කලාප හතරක් තියෙනවා. යන්නේ තේජෝ දහයෙන්. තේජෝ දහයෙන් හටගන්න සුද්ධාස්තකයක් තියෙනවා. තනිකර රූපාට පමණ සුද්ධාස්තකේ. ඊළඟට සුද්ධාස්තකයයි ශබ්දනවකයයි. ශබ්දනවකයක් ඇතිවෙනවා තේජෝ දහයෙන්. ඊළඟට ඊළඟට සුද්දාශ්‍රකයයි ලහුතාදී තුනත් එක සද්ද ලහුතා මේ තේර මේ ඒකාදශකයක් තියෙනවා. සුදු සමුත්‍රාන 11 රූප කලාපයක් තියෙනවා. 11 නිකයක්. සුද්දාශ්‍රකයයි ලහුතා මුදුකා කම්මඤ්ඤතා තුන 11යි. සුද්දාශ්‍රකයේ සහ සද්ද ලහුතාදී ද්වාදශකය කියලා තියෙනවා. කාමිතියක්. සුද්දාශ්‍රකයයි සද්ද රූපයයි ලහුතා මුදුකා කම්මඤ්ඤතා තුනයි 12යි. ඔය විදිහට උතුජ කලාප හතරක් තියෙනවා. ඊළඟට ආහාර්ය රූප කලාප දෙකක් තියෙනවා. සුද්ධාස්තකයේ තියෙනවා, ලෞතාගේ ඒකාදසකයේ තියෙනවා. ඒ ආහාර්ය කලාප. මේ සීලොම මිති කර්මජ, ඉක්කජ, උතුජ, ආහාරජ. වශයෙන් මේ ශරීරේ කොටස් බෙදලා තියෙනවා. දැන් විපස්සනා භාවනා වඩන කෙනෙකු කලාප වශයෙන් ඉස්සෙල්ලා ධාතු හතර දැකලා ඊට පස්සේ කලාප වශයෙන් තමයි දැකින්නේ. කලාප වශයෙන් දැකන එක එක කලාපයක රූප වෙන වෙනම බලනවා. දැන් අපි යම් කිසි කෙනෙක් පළමුවෙන් අර කෂණාලෝකයේ හෘද වස්තුව විහිදුවලා හෘද වස්තුවේ රූප කියන මිටි හයක්. ඔව් මිටි හය තෝරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ධාතු හතර තෝරගෙන ඒකේ රූප මිටි හය තෝරගන්න. රූප කලාප හය. බුද්ධවත්වයේ කලාපහය කාය දසක, භව දසක, වස්තු දසක කියලා 10 මිටි තුනයි. චිත්තජ සුද්ධාස්ස, හුතුජ සුද්ධාස්ස, ආහාරජ සුද්ධාස්ස කියලා එතන සුද්ධාස්ස කලාප තුනයි. එතන 24යි 30යි 54යි. ඔය කලාප 6 තෝරගෙන එක එක කලාපයක් ගානේ අර රූපෙණින් කොට බලනවා. රූප 54ක් එක කරලා බලනවා. ඒතර චක්සු ප්‍රසාදයේ චක්සු ගෝලයේ තුල ওই 54 ඔය වගේම තියෙන වෙනස වෙන්නේ එතන අර වස්තු දශක වෙනකොට චක්කු දශක කියනවා. සෝත ප්‍රසාදයේ අසුරු කොටත් ওই රූප 54 තියෙනවා. එතන තියෙන සෝත දශකයේ වෙනවා අර වස්තු දශකයේ වෙනවා. ඊහා ප්‍රසාදයේ තියෙනවා. කාය ප්‍රසාදයේ අසුරු කරගෙන රූප තියෙන 44යි. එතන මේ කාය දශකයි භව දශකයි දෙක තියෙනවා. වෙන කාය දසකය භව දසකය මිති 2යි 10 ඒවා අටේ මිති 3යි සියල්ල 44යි එතකොට ওই විදිහට මේ වස්තු කොටස් වල ශරීරයේ චක්කු සෝත ගාන જીවහා කාය හදේ කියන වස්තු රූප හය රූප ටික වෙන් කරගන්න ඊළඟට ජත්‍රාග්නියට යොමු කළ ආලෝකය ඒ ජත්‍රාග්නිය කියන ජීවිත නාමක කර්මජ රූපය අවුල ගන්නවා දැක්වල එක ශරීරයක තියෙන කර්මජ රූප ඔක්කොම දැක්කා වෙනවා. ඊට පස්සේ තමයි උපජ රූප බලන්නේ. චිත්තජ රූප බලන්නේ. චිත්තජ රූප බලනකොට අර වගේම දැන් ශරීරයේ තියෙනවා චිත්ත සමුත්‍රාණ සුද්ධාර්ථක රූප. ඒ වගේම චිත්ත සමුත්‍රාණ සද්ද නවක රූප. චිත්ත සමුත්‍රාණ වචී විඤ්ඤාත දසක රූප. චිත්ත සමුත්‍රාණ කාය විඤ්ඤාත රූප. ඔක්කොම එකක් එකක් ගන්න වෙනම බලන්න තියෙනවා. ඊළඟට උතු සමුත්‍රාන රූප කලාප හතර බලනවා. ආහාර සමුත්‍රාන රූප කලාප හතර බලනවා. ඒවායි අර බෙදි බෙදි යන හැටිත් බලනවා. දැන් උතු සමුත්‍රාන රූප කලාපයක් ගත්තාම ඒකේ තියෙන තේජෝ දාපින් තව රූප පරම්පරාවක් උපදිනවා අපට. ආහාරජ රූපයකට වඩා උපදිනවා. ආහාරජ රූප කලාපෙන් රූප කලාපයක් පෙදෙවුවාම ඒක තියෙන ඕජාවෙන් තව ආහාර රූප පුදුනවා. ඒක තියෙන ඕජාවෙන් තව ආහාර රූප පුදුනවා. පෙලි පෙලි අතුපතර යනවා. එහෙම තමයි ශරීර වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප ශරීරයේ සියල්ල දැක ගැනීම රූප පරිග්‍රහණයයි. ඊළඟට ශරීර අභ්‍යන්තරේ නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම තියෙන ඔක්කොම චිත්තචෛතසික ධර්ම ලෞකික වශයෙන් වෙනකොට 81ක්. ඒ 81න් යෝගාවචරයට බලන්ද නොලැබෙන සිත් කීපයක් තියෙනවා. ඒ මොනවද? රහතන් වහන්සේලාට ලැබෙන මහා ක්‍රියාසිත සතර. නාට මහා ක්‍රියාසිත සතරයි හසිතෝත්පාදයයි 9යි මහග්ගත ක්‍රියාසිත 9යි 18. ඔය ක්‍රියාසිත රුතු ජිනුවට ලැබෙන්නේ නැහැ. ඒක නික්ලේශී රහතන් වහන්සේ ලැබෙන්නේ කහුලන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුමාන වශයෙන් ඉතින් විදර්ශනා කරන්න පුළුවන් අනිච්ච ලක්ෂණය. ඊළඟ කරූප දැන් පුරු මනුෂ්‍ය ලෝක උපන් කෙනෙකුට මහග්ගත විපාක සිත් නමය අල්ලගන්න වෙන්නේ ඒකත් අනුමාන වශයෙන් විපස්සනා කරනවා මිසක් තමන්ගේ සංඛාණය පහළ වුණා කියලා විදර්ශනා කරන්න ලැබෙන්නේ නැහැ. මහග්ගත විපාක කියන්නේ රූපාවචර විපාක සිත් පහයි අරූපාවචර විපාක සිත් හතරයි. තොර ලෝකෝත්තර සිත් කොහොමවත් විපස්සනාට ගන්නේ නැහැ. දැන් එතකොට අර 81ක් වූ ලෞකික සිත් දතුලින් මේ 18යි අර 9යි 27ක් අඩු කරලා ගන්න ඕනේ. 18යි 9යි 27ක් අඩු වුණාම කීයද? 81න් 61යි 17ක් අඩු වුණාම 54යි නේ. 54යි නේ. 54යි නේ. ඒ 54 තමයි දැන් පෘථුග්ජන කෙනෙකුට සිත් වශයෙන් අහුලන්න වෙන්නේ විපස්සනා කිරීමේදී. හැබැයි මේ ඡායතික 51 තියෙනවා. දැන් සිත එකක් වශයෙන් ගත්තට සිතේ ක්‍රියාකාරීත්වය අනුව නම් ගොඩක් භාවිතා කරන්න වෙනවා. ප්‍රතිසන්දි සිත, භවංග සිත, චුති සිත කියලා තුනක් තියෙනවා. එතකොට පංචාද්වාරික සිත් අතරෙහි පංචාද්වාර වර්ජන සිත, චක්කු විඥාන සිත, සංකටිච්චන සිත, සංකීල සිත, වෝත්තපන සිත, කාමාචර ජවන් සිත. කාමාචර ජවන් කියන ලොකම මේ කුසල ජවන්, කුසල ජවන් ඒවා. ඊළඟට සෝතද්්වාරික වශයෙන් නම් සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ඕවා ඒ සිතේ අවස්ථා භේද. ඒකට මනෝද්වාරික ජවන් සිත් වලදී මනෝද්වාරා වජිනහා ජවන් සිත්. ඊළඟ කදාරම්මනසේ මෙන්න මේ සිතේ අවස්ථානුකූලව ඒ ඒ සිත් කොටස් වෙන් කරගන්න තියෙනවා. ඒවා වෙන් කරගන්න ලේසි ක්‍රමය තමයි අර සිත ආවර්ජනා කිරීමේදී වීති සිත් අනුව බැලීම. නැත්තම් වෙන වෙනම බැලුවාට අහු වෙන්නේ නැහැ. දැන්තර සිත කියන්නේ කාර්මුණු දැන ගැනීම. ඊළඟට ඡයසන ධර්ම 52 කියන්නේ දැන් සිතේ අවස්ථාවේදී කියනවා පටිසන්ධි කියන්නේ එහා භවයෙන් චුත වී මෙහා භවයේ මුලින්ම හට ගන්න විපාක සිත. ඒක ප්‍රතිසන්දි විපාක සිත. භවංග කියන්නේ ප්‍රතිසන්දි විපාක සිත හා සමාන භව විපාක සිත. සිත කියන්නේ ඒකමයි. පංචද්වාර වර්ජන සිත කියන්නේ යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දුරුටුගත හමු වුණා නම් භවංගයෙන් සැලී භවංගයෙන් සිඳී කොයි දොරටුවටද මේක ලැබුණේ කියලා සොයා බලමු සාබාධ සිතනවා පංච අද්වාර වර්ජන සිත්. ඒක ක්‍රියාසිත. රූපයක් නම් රූපාරමුණ මේ ළඟින් චක්කු විඥාන සිතේ තෙන්දී. සද්දයක් නම් සද්ද විඥාන සිත. ගන්ධයක් නම් ගන්ධ ගහන විඥාන සිත. රසයක් නම් ජීවහා විඥාන සිත. කායයට දැන ස්පර්ශයක් නම් කා විඥාන සිත. ඔය විදිහට අර පංචද්වාර වර්ජන සිතෙන් තීරණය විමසන රූප වර්ණේ වැනි දෙයක් ඒ දොරටුවට සම්මුඛ වෙනවා. ඊළඟ සම්පටිච්ඡන කියන්නේ දොරටුවෙන් ගත් අරමුණ පිළිගන්න ආකාරයෙන් තියෙන විපාක සිද්ධා. සංකීර්ණ කියන්නේ ඒ පිළිගන්න ආකාරයෙන් ගත් අරමුණ නැවත තීරණ කරනවා වගේ හිතක්. ඒවත් විපාක සිද්ධා. වත්නපණ කියන්නේ මේ විවස්ථාපනය කියන්නේ බෙදෙන තැන. බෙදෙන තැන කුසල පැත්තටද අකුසල පැත්තටද බෙදෙන තැන. ගොත්කලේ ක්‍රියාශීලතා. යමං සිත් කියලා කියන්නේ ගමන් ගන්න අරමුණ කෙරෙහි විශේෂයෙන්ම විශේෂයෙන්ම දැඩි ලෙස අරමුණු ගන්නා සිත් හතක් තමයි ජවන් සිත් කියලා කියන්නේ. ඒ වේගවත්කම නිසා තමයි ජවන කියලා කියන්නේ ඒකට. කදාරම්මන කියන්නේ ජවන් සිතෙන් ගත් අරමුණ නැවත භවංගයට වැටෙන ඉස්සර ගන්නා වූ විපාක සිත් එකක් සදාරම්මන කියන්නේ. ඒතර මනෝද්වාරවල් කියන්නේ මනසකම මනෝද්වාරයට වරමුණු අරමුණක් ජවන්සිත බවට හසුරුව පමුණවන්න භවංගේකයි ජවන්ත අතරේ පහළ වෙන ආවර්ජන සිත තමයි මනෝද්වාර වර්ධන සිතේ ක්‍රියාසිත. බොහොම සිතේ අවස්ථාවක එකම වෙන් කර ගන්නවා. ඊළඟට රූපාරූප ධ්‍යාන සිත් එක වෙන් කර ගන්නවා. රූපාට ධ්‍යාන, පළවෙනි ධ්‍යාන, දෙවෙනි තුන්වෙනි හතරවෙනි, හතෙන් කෙනෙකුට පස්වෙනි ධ්‍යාන. ඊළඟට අරූප සමාපatti හතර. ඒ ඔක්කොම එකින් එකට වෙන් කරගෙන දැනගෙන තියාගන්නවා. ඊළඟට ඡයසික වශයෙන් පස්ස කියන්නේ අරමුණ ස්පර්ශ කරන ඡයසිකය. වේදනා කියන්නේ අරමුණ රස විඳ ගන්නා ඡයසිකය. සංඥා කියන්නේ අරමුණ හැඳින ගන්නා ඡයසිකය. චේතනා කියන්නේ අරමුණේ චිත ඡයසිකං හසුරුවන ඡයසිකය. ඒකත් ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණේ සිත යොමු කරන සිතක්. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ ඒ අරමුණේ හැතිරෙන සිත් පවත්වාගෙන පාලනය කරන කායසිකයක්. මනසිකාර කියන්නේ අරමුණට සිත යොමු කරන කායසිකයක්. විචාරක කියන අරමුණට නංවන කායසිකේ. විචාර කියන අරමුණේ හසුරුවන කායසිකේ. අදිමුක්ඛය කියන්නේ අරමුණ ස්ථිරව පිහිටන කායසිකයක්. වියලි කියන්නේ උත්සාහ කරන ස්වභාවය ඇති කායසිකේ. ප්‍රීතිය කියන්නේ අරමුණේ පිනවන කායසිකේ. ඡන්දය කියන්නේ ඒ අරමුණ අරමුණු කිරීමේ ඕනෑකම දක්වන চৈতසිකයක්. ඔය 13යි. අකුසල පැත්තේ මෝහය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදැක වහන චෛතසිකයක්. අහිරික කියන්නේ ලැජ්ජාව නැති බව. අනුත්ථප්ප කියන්නේ බය නැති බව. පාපයට බය නැති බව. බුද්ධත්ව කියන්නේ විසිරෙන ස්වභාවය, සැලෙන ස්වභාවය. ඊළඟ ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. දික්තිය කියන්නේ අරමුණේ වැරදි ලෙස ගන්නා ගන්නා ස්වභාවය. මාන්නය කියන්නේ අරමුණු මැන ගන්නා ස්වභාවය. ඊළාට දේශය කියන්නේ අරමුණේක ගැටෙන ස්වභාවය. ඉස්සා කියන්නේ අරමුණු නුරුස්සන ස්වභාවය. මච්චරය කියන්නේ අරමුණ සංගවන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ස්වභාවය. කියන කියන්නේ ඡයසිකයන්ගේ සිතේ මැලිකම. නිද්ද කියන්නේ ඡයසිකයන්ගේ මැලිකම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අතට යන ස්ථිර පිළිගන්න බැරි කම. විචිකිච්ඡා ඔය අකුසල දහස් හතර. ඊළඟට සෝබන සිත් අතුලේ සෝබන සිත් දෙන්න තියෙනවනේ 25ක්. එයින් පළවෙනික සද්ධාව කුසල් අරමුණේ සිත පහදවන ස්වභාවය. සතිය කුසල් අරමුණ එළඹ සිටින බව. හිරි පාපයට ලැජ්ජා බව. පොත්පත් පාපයට භය බව. අලෝභ අරමුණේ නොඇලෙන ස්වභාවය. අදෝස අරමුණේක ගැටෙන්නේ නැති ස්වභාවය මෛත්‍රිය. සතර මධ්‍යස්ථතා ඒ අරමුණු කෙරෙහි චිත්තචෛසිකයන් සමුව පිහිටවා ගන්න බව. කාය ලහතා චිත්ත ලහතා චෛසිකයන්ගේ සැහැල්ලු බව සිතේ සැහැල්ලු බව. කාය මුදුතා චිත්ත මුදුතා චෛසිකයන්ගේ මුලක් බව සිතේ මුලක් බව. එවැගේම කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය චෛසිකයන්ගේ සංසිඳීම සිතේ සංසිඳීම. ඊළඟට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා චෛසිකයන්ගේ නැමෙන සුළු බව සිතේ නැමෙන සුළු බව කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා චෛසිකයන්ගේ දක්ෂතාව සිතේ දක්ෂතාව කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා චෛසිකයන්ගේ ඍජු බව අවංක බව ගාමිනී සිතේ අවංක බව ඊළඟට පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤා කියන්නේ ඇත්ත ඇත්තටින් දක්න ආලෝකයක් කරුණාමුදිතා දුකටපත් වූවන් ගැන හිත ලය උණු වෙන ස්වභාවය දුකෙන් මුදවා ගැනීමේ ආකාරයෙන් පහළන ඡායිකය මුදිතා අනුන්ගේ සම්ප්‍රඥාන සතුට වෙන බව ඊළඟට සම්මා වාචා අකුසල් සතරෙන් වළකින බව සම්මා කම්මන්ත කායික අකුසල් තුنين වළකින බව සම්මා ආජීව වැරදි ජීවිතාවෙන් වළකින බව ඒකට මේ එතන තියෙන 25යි අතන 14 අතන 13 සියල්ල 51යි. මෙන්න මේ කියන චිත්තාශක ධර්මයන් තමයි විපස්සනාවට ගනු ලැබෙන්නේ. එතකොට දැන් විපස්සනාවට බැසගත් යෝගාචරයා සමාධි ශක්තිය සම්පූර්ණ කරගෙන සමාධි ආලෝකය තමන් පැත්තකින් ඉඳලා ටෝච් එකක් ගහනවා වගේ ශරීරයට ආලෝකය විහිදුවනවා. ඕසෙන් කරන්නේ පිටේ පැත්තෙන්දලා බලන හැටියට. කැලේක ඉඳලා. බලනකොට මේ ශරීරයේ ඉස්සෙල්ල අත්පා අඳ ඇස ඉස්සේ කඳ පේනවා. ඊට පස්සේ ශරීරයේ නොපෙනී ගිහිල්ලා නිකන් සුදක් වාගේ දැකින් ලැබේ. ඒ සුදක් වාගේ දැකින් ලැබෙන්නේ මුළු ශරීරයේම තියෙන කාය ප්‍රසාදයේ මුල් කොට ඇති தත්වයක්. ඊට පස්සේ නිකන් මේ ඊටාම සියුම් සියුම් මඳුරු දැල් කොටු කොටු ආවේ. මේ ශරීරයේ ආකාශ ධාතුවෙන් වෙන් වෙච්චි රූප කලාප ගොඩ ගොඩවල් දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ආලෝකය තාත් පැහැදිලි කළ බැලුවාම ඒ කොටු කොටු ආගේ තියෙන සියුම් කලාප ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායු හතර දකින්න පුළුවන් ලක්ෂණ වශයෙන්. ඊට පස්සේ අර බුද්ධාත්මක අටම දකින්න පුළුවන්. ඊට පස්සේ ඕන කෙනින් හදේ වස්තු රූපේ තෝරගෙන ඒකට විහිදුවල තමයි ඒ රූප ටික බලන්නේ. ඊළඟට චක්කු වස්තුවට බලනවා. සෝත වස්තුවට, ගාහන වස්තුවට, දිවා වස්තුවට, කාය වස්තුවට අර ආලෝකයේ විහිදුව විහිදුව ඒ රූප කලාපයෙන් කරගෙන බලනවා. ඊට පස්සේ ජඨනාග්නියට ආලෝකයේ විහිදුවල එතන රූප කලාප බලනවා. ඊට පස්සේ හදේ වස්තු රූපේම තියෙනවානේ චිත්තජ සුද්ධාස්තකේ, උපජ සුද්ධාස්තකේ, ආහාරජ සුද්ධාස්තක ඔක්කොම බලන්න වෙනෙන්නේ සුද්ධාස්තක. චිත්ත සමුත්ථාන සුද්ධාස්තක ඉස්සෙල්ලා බලනවා. ඊළඟට සමුත්ථාන සුද්ධාස්තක බලනවා. කොහොම එක එක ඒ සමුත්ථාන අනුව රූප කලාපයෙන් කරගෙන බලනවා. ඒකකින් යෝගාවචරයාට බොහොම ලොකු විනෝදාත්මක දෙයක් වෙනවා. බොහෝ පැහැදිලිව දකින්න පුළුවන් නිසා. ඉතින් මහන්සියක් නැහැ. අර දැන් වෛද්‍යවරු අර ඉන්ඩොස්කෝපි ලැබුවට ආලෝකය දාලා බලන්නේ. ඒ වගේ තමයි ඊට වඩා බොහෝම සේදහස් ගුණයෙන් පැහැදිලිව දකින්න පුළුවන්. අර දකින්නේ විද්‍යුත් උපකරණයකින්. මේ දකින්නේ ආධ්‍යාත්මික විද්‍යාවකින්. කියන්නේ ප්‍රඥා ආලෝකයෙන්. මේක බොහොම නිවැරදි. අරක සමාත වර්ධින්නත් පුළුවන්. ඒක මේ ද්‍රව්‍යාත්මක නිසා. එතකොට මේ විදිහට රූප කලාප සියල්ල දැකලයි ඊට පස්සේ ආනපානෙන් පළවෙනි ධ්‍යානෙ සම්මාදිනවා. ඒක ඇතුලේ චිත්තජයසික උක්ම විපස්සනා කරනවා දකිනවා. දෙවෙනි ධ්‍යානෙ සම්මාදින ඒකෙන් නැකලා ඒක චිත්තජයසික විපස්සනා කරනවා. තුන්වෙනි ධ්‍යානෙ සම්මාදින ඒකෙන් නැකලා ඒක චිත්තජයසික විපස්සනා. ඔහොම ආනපාන සතියෙන් ධ්‍යාන හතද. ඊළඟ ශරීර කොටාස ධ්‍යාන 32. ඊළඟ මෛත්‍රී ධ්‍යාන 528. ඊළඟට අසුබ කියන්නේ අවිඥානික දස අසුබ ධ්‍යාන ඒවා. ඊළඟට බුද්ධානුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි ඊළඟට මරණානුස්සතියෙන් ලබාගත් උපචාර සමාධිසි ඔක්කොම වෙන වෙනම බලමින් විපස්සනා කරනවා කියන්නේ වෙන් කර ගන්නවා. ඊළඟට කසින භාවනා තුළින් ඊළ කසිනේ සමයදලා ඒක එකක් එකක් ගන්න තියෙන කිසිතාචික බලන. ඔහොම කසින 10න්ම එක එක කසිනයකින් ලැබෙන එක එක ධානයක් වාසා සමාධි සමයදී චිත්තචෛතසික බලනවා. ඕදී රස සමාපත්තුලෝ බලනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ජීවිතයේදී මේ ජීවිතේ යම්කිසි හිතින් කරපු කුසල් තියනවා වෙන. දැන් අපි හිතමු ධානයේ සමාධින් දේශන උපචාර කුසල් සිදු වුණා. උපචාර කුසල් මනෝද්වාරිකෙන් ඒවා බලනවා. ඒවා චිත්තචෛතසික බලනවා. කොහොමද? ඊට පස්සේ තවත් තමන් භාවනා කරපු දේවල් එහෙම නැත්නම් හිතින් හිතපු යම් යම් කුසල කර්ම තියෙනවා ඒ ඔක්කොම නෝද්වාරික වශයෙන් ප්‍රයත්නික ඇති බලනවා ඊට පස්සේ පංචාද්වාරික වශයෙන් කුසල් සිත් පහළ වෙච්ච හැටි චක්ෂුද්වාරික කුසල් සිත් තමා ජීවිතේ පහළ කරගත් අවස්ථා මතක තියෙන හැම නිහි කරනවා ඇහෙන් දැකලා කුසල් කරත හැකි සම් කනින් ශබ්දහල කුසල් කරත හැකි ගන්ධ සුවඳ නාග්‍රහණය කුසල් කරත හැකි රස විඳිනේ කුසල් කරුත් ඇති ශරීර ස්පර්ශය නිසා කුසල් කරුත් ඇති ඔක්කොම දොරටු වාසයෙන් පංචාද්වාරික කුසල චිත්ත වීති එකක් එකක් ගන්න බලනවා ඒ කුසල චිත්ත වීති බලනකොට අර වාගේ පංචාද්වාර වාගේ සිද්දේ බලනවා චක්කු විඥාන සිද්දේ බලනවා සම්ප්‍රතිච්ඡන සිද්දේ බලනවා සංදීන සිද්දේ වත්තකන සිද්දේ ජවන් සිද්ද ඔක්කොම බලනවා ඊළඟට සිතින් සිදුවෙච්ච අකුසල ධර්ම බලනවා අකුසල විකාර කාරණා ඊළඟට සිතින් සිදුවෙච්ච ඒ අකුසල විතර කොක්කම බාලා පංචද්වාරික වශයෙන් සිදුවෙච්ච අකුසල තියෙනවා. ඒවත් ආවර්ජනා කරන. ඔහොම ජීවිතේ පුරා සිදුවෙච්ච කුසල අකුසල කර්ම නැවත ආවර්ජනා කරමින් ඒවා චිත්ත ඡායසික ධර්ම ඔක්කොම දැක ගන්නවා. මේ ආධ්‍යාත්මික චිත්ත ඡායසික කොම දැක ගැනීමෙන් ලෝක ආධ්‍යාත්මික නාම රූප දැක්කවනේ ඊට පස්සේ බාහිර බාහිර වස්තු වෙත හිත යොමු කරලා බාහිර රූප කලාප බලනවා අනිත් සත්‍යයන්ගේ පිටචාරික බලනවා. මේ අනිත් සත්‍යයන්ග බලනකොට එක එක නගෙන බලලා ඉවර කරන්න බැරි නිසා පොදුවේ බලන්නේ සම්පූර්ණේ කරලා. ඊට පස්සේ තමයි මේ නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කරලා ඊට පස්සේ ප්‍රත්‍ය පරිග්‍රහයට හැරෙනවා. ප්‍රත්‍ය පරිග්‍රහය කියලා කියන්නේ මේ නාම රූප කවද්ද හටගත්තේ කොහොමද හටගත්තේ ඉතින් ප්‍රතිසන්දිය දක්වා බලලාගෙන ගිහිල්ලා බෝරු જાතිය චුතිය බැලුවාම චුතියට මුලින් ඇතේච්ච මරණාසන ජවම් වීතිය අරු වෙනවා. මරණාසන ජවම් වීතියට ප්‍රතිවෙච්ච අර අපි මෙතන කියන අවිජ්ජා කන්න අවපාදාන චේතනා කර්ම කියන මේ හේතු පහ අහු වෙනවා. එතකොට හේතු පහ අනුව සිදුවෙච්ච කුසල කර්මයෙන් මේ ප්‍රතිසන්දිගත ඇති තේනී යනවා. ඔන්න හේතුඵල සම්බන්ධතාව ඇති කරගත්තා. එතකොට අතීතයේ අවිජ්ජා නිසා වර්තමාන පටිසන්ධි අතීතයේ සංහානි සහ වර්තමාන පටිසන්ධි අතීතයේ උපාදාන සහ වර්තමාන පටිසන්ධි අතීතයේ කර්ම චේතනානි සහ වර්තමාන පටිසන්ධි අතීතයේ කර්ම භවය නිසා වර්තමාන පටිසන්ධි ඔක්කොම චිත්තචෛතසික සම්පෙන්නණය කළ බලන්න ඊට පස්සේ වර්තමාන පටිසන්ධි චිත්තචෛතසික ධර්ම ස්කන්ධ වශයෙන් බලන්නේ රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥානස්කන්ධ ස්කන්ධ වශයෙන් බලලා ඊට පස්සේ මේ පංචස්කන්ධය මේ නිසා ඉතින් ඒ රූපස්කන්ධේ විඥාණයට ප්‍රතිවිච්ඡේද බලනවා. විඥානයේ නාම රූප කොට ප්‍රතිවිච්ඡේද බල ස්පන්ද වශයෙන් බලාගෙන යනවා. ඊට පස්සේ බලනවා චිත්ත ශාසිකයන්ගේ හේතුඵල සම්බන්ධතාව. බොහොම බොහොම මේ තීක්ෂණ රාගය පැහැදිලි මාර්ගයක්. බොහොම හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සොයාගත්තන් පස්සේ මේ නාම රූපයන්ගේ තවත් ත්‍රිලක්ෂණයට හරවන්නේ නැහැ. ඊට ඉස්සර කියනවා තව වැඩගත් කාර්යයක්. ඉතින් රූප කලාප රූප 28ම අරගෙන එක එක රූපයක තියෙන ලක්ෂණ කියලා ස්වභාවයක් ඒක බලනවා. රසය කියලා ක්‍රියාකාරීත්වය බලනවා. ඊළඟට පච්චුපට්ඨාන කියලා එක හිතට අරමුණේ නැති බලනවා. පදක්ඛාන කියන්නේ ඒකට ආසන්න හේතුව බලනවා. ඔය දෙක එකක් එකක් ගානේ මේ චක් ලක්ෂණ රස පච්චුපට්ඨාන පදක්ඛාන වාන රූප 28 බලනවා, ඡායිතික 52 බලනවා, සිත් වේදී බලනවා. පටිසන්ධි සිතේ ලක්ෂණ ලද පටිපත්තන පදස්ථාන භවංග සිතේ දුති සිතේ ආවර්ජන සිතේ විවිධ සිත්වල එකක් එකක් ගන්න ලක්ෂණ ලද පටිපත්තන පදස්ථාන බලන්න ඕනේ දැන් ඒ ඒ ටික කලයන් පස්සේ ඒ යෝගාවචරයට බලන් දෙයක් ආ ඉතුරු නෑ. ඔක්කොම නාම රූප සියල්ල අල්ලගත්තා. ඔකට කියනවා සංඛාර විචිනනය කියලා. සංස්කාර ධර්මයක් සොයා ගැනීම. ඒකට උපමාවකුත් කියනවනේ. අර ගෙදරකට නාගයෙක් ඇතුල් වුණා. ඇතුල් නම් පස්සේ හරි බයක් ඇතිලා ඔක්කොම ගෙයින් පිට වෙලා ඉතින් දැන් යා හොයන එළිය දාන්න. එළියට දාන්න. හොයනකොට හොයනකොට ඉතින් තැන් තැන් වල හැංගිලා ඉඳලා එක තැනක් දැක් මෙන්න හොුණා. දැන් ඉතින් සැකක් නැහැ. අය තැන් තැන් වල ඉන්නවා කියලා බයක් නැහැ. ඉන්න තැන දැක්කා. ඊට පස්සේ අල්ලගෙන එළියට දාන්න හැටි තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඥානවන්තයකට තියෙනවා සර්පයන් අල්ලන අජපත දණ්ඩ කියලා අග දෙබල මේ මේ බලයක් තියෙන දිග 100ක්. ඒක බෙල්ලට තියලා සද කරලා මන්දක් දාගෙන බෙල්ල. ඒක ඇදගෙන සර්පයාට දුවන්න බෑනේ කකුල නෑ. ඉතින් ගිහිල්ලා ඈතට ගිහින් දානවා. සර්පයාට හානි කරන්නේ ඉතින් මිදුලන් පස්සේ මිදුලන් පස්සේ ඉතින් බයක් නෑ යාගේ මිදුලා. ඒ වගේ තමයි මා දක්වන්නේ වසනා භාවනාව. දැන් එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක්කන් පස්සේ ඔන්න දැන් ඉතින් ලක්ෂණ පච්චුපට්ඨාන පදස්ථාන කොහොම දැක්කන් පස්සේ හරවන්නේ ත්‍රිලක්ෂණ විපස්සනා. දැන් තමයි සම්මස්න ඥානය. ඉතින් එහාට ඔයට මුලින් තියෙන්නේ කොහොම මේ ඥාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප වෙන් කර ගැනීම ඥාන. බොහොම තීක්ෂණ දෙයක්. ඊට පස්සේ තියෙන චක්ඛාලී සාකාර මහා විපස්සනාවට අනුව එක එක රූපයක් එක එක නාමයක් හරවන 40 40 ආකාරයෙන් ත්‍රිලක්ෂණය. ඒ කියන්නේ එක එක රූපයක් පඨවි ධාතුව අනිත්‍යෝ අනිත්‍යා කලෝකතෝ අනිත්‍යා කලතෝ අනිත්‍යා පබංගතෝ අනිත්‍යා අද්වතෝ අනිත්‍යා ඔහොම කියනවා විපරිණාම ධම්මතෝ අනිත්‍යා අසාරගතෝ අනිත්‍යා විභවතෝ අනිත්‍යා මරණ ධම්මතෝ අනිත්‍යා ඒ වාගේ අනිච්ච ලක්ෂණ 10 අවබෝධ වෙනවා. දුක්ඛ ලක්ෂණ 25ට අනුව එකක් පාසා හරවනවා. අනත් ලක්ෂණ පහක් දැකින් එකක් ගන්න හරවනවා. ඉතින් යෝගාවචරයයකට මහ පීඩාවක් වගේ. ඇයි කොහොම දැන් Taman දන්නවා. ඔක්කොම දැන් අහුලගෙන තියෙනවා. අර අතරගත දෙයක් ගණන් කර කර කියනවා වගේ එකක් එකක් ගන්න ඉතින් ලක්ෂණයට හරවන. අය ඉතින් ඉතුරුවක් නැහැ. අය දැක්කේ නැහැ කියන්නේ ඒ සියල්ලම දැක ගැනීමෙන් යෝගාවචරය අන්තිමේදී මහත්ම ප්‍රීතියකටපත් වෙලා මුළු ජීවිත කවදාකවත් නොලබපු විපස්සනා ආලෝක පහළ වෙනවා. ඒක තමයි අර උද්‍යාවේ ඥාන වෙලා ලැබෙන ආලෝකය. ආලෝකෝ පීති පස්සද්දී අදිමුක්ඛෝච පංගහෝ සුඛඥාන මුපට්ඨාන උපේක්ඛාත නිකාන්තටි කියලා තියෙනවානේ කරුණ 10ක්. ওই 10න් ඔක්කොම හරි කීයක් හරි පහළ වෙනවා. එතෙන්දී යෝගාවචරා මුලා නොවි ඒ එනේන ආලෝක ප්‍රීති ඔක්කොම හරවනවා කියලා කියනවා. ඒක ඉතුරුක් කරන්නේ ඒක ධානයක්, ඒක මාර්ගයක් ඵලයක් කියලා දැවතෙන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධියටපත් වෙන්නේ. උද්‍යාවී ඥාන වෙලා. ඒ උද්‍යාවී කියන එකත් අර සමපලස් ආකාරයකට බලන්න තියෙනවා. උදේ 25යි වය 25යි. උදේ කියන්නේ ඇතිවීම ක්‍රම 25යි, එය 25 ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ රූප සත්‍යක අරූප සත්‍යක කියලා තියෙනවා. මේ භංගානුපස්සනාවදී කරන විපස්සනා. ඒක බොහෝම තීක්ෂණයි. බොහෝම බොහොම සියුම්. රූප ශබ්දක. ඒ ක්‍රමයෙන් රූප කොටස ඔක්කොම අතුරක් නැතුව විපස්සනා කරනවා. නාම කොටස ඔක්කොම විපස්සනා කරනවා. ඊට පස්සේ ඉතින් ඒ අතරතුරෙන් ඒ භංගානුපස්සනා ඥානයේ විශේෂ සම්පූර්ණ නම් පස්සේ අයිතිසි පමාවක් නැහැ භාවිත උපත්තාන. ආදීනව නිබ්බිදා මුංචිතුකාමිත පරිසංකානුපසන සංකාරුපේක අවස්ථ ඔක්කොම සම්පූර්ණ වෙනවා ඒ සංකාරුපේක ඥානයේ දාහම යෝගාවචරය දැන් සියල්ලම නාම රූප දැක්කා ඒ අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කා ඉතුරුක් නැති විපස්සනා කළ අවසానයි දැන් තියෙන එගොඩ මෙගොඩ පේන සත්‍යයට හිත පැමිණි බවයි ඉතින් උපේක්ෂා කියන්නේ ඒකයි දැන් අර සොයල සොයල ප්‍රාගත්තා දැකලා දැකලා ඒකේ අවබෝධය ඇති කරගත්තා. ඊට පස්සේ දැන් ඒ සංස්කාරය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන දෙයක් නැති හිත එකපාරටම සමාධිමත් වෙනවා. ඒක අර ධානයෙන් ලැබෙන සමාධියට පුදුම සාන්ත සමාධියක් වෙනවා. බොහොම සාන්ත, බොහොම ප්‍රණීත. ඉතින් යෝගාවචරය හරියට අර කඳු මුදුනකට ගිහිල්ලා නැවතුණා වාගේ. දැන් කන්ද නගිරවට මහන්සිය යනවා. මුදුනට ගියන් පස්සේ හැටි නිමිලන් පස්සේ හරිම සාන්ත බවක් දැනෙනා වගේ තමයි ඔය සත්‍යයටම සංකාර දෙකා කියන සත්‍යයට ආවම. ඉතින් ඇතන් කෙනෙක් ගොතෙන් ඇවිල්ලා හිතන හා දැන් දැන් මාර්ගඵල හරිදී. ඒක සමතුලිතද? නමුත් ඉතින් නියම ඥානවන්ත යෝගාවචර රැවටෙන්නේ අවස්ථානුකූලව තේරුම්ගෙන දැන් මේ ඒ සංකාරුකේක මට්ටමට ආවන් පස්සේ යෝගාවචරය තියෙන ඉතින් නිතර නිතර නිතර ඒක ක්‍රමානුකූලව තා ප්‍රගුණ කරගන්න එකයි. ප්‍රගුණ කරගෙන යනකොට තමයි යම් දවසක විරුද්ධ සත්‍රාය, භෝජන සත්‍රාය, ඒ වගේම සමහර ධර්ම සමන සත්‍රාය, පුද්ගල සත්‍රාය වැනි කායට හිතට සංසිඳීමක් ඇති වෙන හැටි ප්‍රයත්නකොත් ඒ වගේම ඉන්ද්‍රිය බල බොද්ධාංග මාර්ගාංග කියන මේ ධර්ම ශක්තිය බලගත් බවටපත් වූ අවස්ථාවකදී තමන්ගේ හේතු සම්පත් විදී තිබුණා නම් අන්න ඒ සංකාරුපේක්ෂා ඥානයෙන් නැගිටලා සක්ඛාන් ලෝමික ඥානෙ නමින් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. මාර්ග චිත්ත වීතියකින් ප්‍රතිකර්ම ඉස්සෙල්ලා මනෝද්වාරා වාදින සිතෙන් සංස්කාරයක් අරමුණු කරනවා. දසන නෙමෙයි. ඊළාට පරිකාරම උපචාරන් ලෝම කියන සිත් තුනකින් සංස්කාරයන් අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් ශනිකව විපස්සනා කරේනවා. ඒකට කියනවා දැන් අපි හිතමු අනිත්‍ය වශයෙන් නම් මෙනෙහි වුනේ අනිත්‍ය වශයෙන් ඒ තුනෙන් මෙනෙහි වුණා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛ කියලා. අනිමිත්ත විමෝක්ෂයට යන දොරටුව කියන එකයි අදහස. ඊළාට ගෝත්‍ර භූහිත පහළ වෙනවා. ඒකෙන් කරන්නේ විපස්සනා නෙමෙයි. මාර්ගයෙන් දකින්න තියෙන නිවන අරමුණු කිරීම මාත්‍රයයි. ඊට පස්සේ ඊළඟට මේ තියෙනවා මාර්ග චිත්තය. මාර්ග චිත්තයෙන් කෙලීම නිර්වාණ ධාතුව අනිමිත්ත ලක්ෂණ වශයෙන් අරමුණු කරනවා. ඒතකොට දුක්ඛ ලක්ෂයේ පිරිසිඳ අවබෝධ කළා වෙනවා. සමුදය සත්‍යයේ ප්‍රමාණිකට ප්‍රහාණය කළා වෙනවා. මාර්ග සත්‍යය වැටුවා වෙනවා. ඊළඟට ඵල සිද්දෙක පහළ වෙනවා. මාර්ග සිද්ද නිරුද්ධ වෙනකොට ඵල සිද්දෙකක් පහළ වෙනවා. ලබාගත් මාර්ගයෙන් අරමුණු කර නිවන් අරමුණු කරගෙන. මාර්ගයෙන් ලක් නිවනම අරමුණු කරගෙන ඵල සිද්දෙක පහළ වෙනවා. අනිමිත්ත ලක්ෂණ නිවද. එතකොට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය ලක්ෂණය වැටහෙච්ච නිසා අනිමිත්ත විමෝක්ෂමුඛ එයින් ලැබුණු මාර්ගයයි ඵලයයි නිවනයි තුනටම කියන අනිමිත්ත විමෝක්ෂ කියලා. අනිමිත්ත විමෝක්ෂ යම් කිසි කෙනෙකුට අර පරිකාර උපචාර අනුලෝම තුනේදී දුක්ඛ ලක්ෂණය වැටුණා නම් ඒකට කියනවා අපනිත විමෝක්ෂමුඛ ඒවට එයින් ලැබෙන මාර්ගයයි ඵලයයි නිවනයි අපනිහිත විමෝක්ෂ කියලා හඳුන්වනවා. නිර්වාණය වැටහෙන අපනිහිත ලක්ෂණය. යම් කෙනෙකුට ඒ පරිකාර මුගතාර අනුලෝම කියන සිත් තුනට වැටුනේ අනාත්ම ලක්ෂණය නම් ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂ මුඛ. ඒ මාර්ගයයි ඵලයයි නිවන තුනට කියනවා ශුන්්‍යත විමෝක්ෂ. ඒක නිවන් අරමුණු වෙන්නේ ශුන්්‍යත ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයෙන් කෙනෙකුට වැටහෙන්නේ ඔහුගේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අදිමාත්‍රයි වැඩි තියෙනවා. අපනිහිත වශයෙන් දුක්ඛ ලක්ෂණය වැටහෙන්නේ ඔහුගේ සිතේ සමාධි ඉන්ද්‍රිය වැඩි වෙනවා කියනවා. ශුන්‍යති මොක්ෂ මුඛ ඇති වෙන්නේ ඔහුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිම වෙද්දී තියෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය තුනේ භාවිතාවන් වයි ඔය අවස්ථා තුන සම්මුඛ වෙන කාගේවත් නෙමෙයි. එතකොට මෙන්න මේ කිනේ දෙයට ඒ සෝතාපට්ටි මාර්ග චිත්ත වීති නිමුණාට පස්සේ හිත භවංගගත වෙලා ප්‍රතිවේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙන්න තියෙනවා. පළමුවෙම භවංගෙන් නැගිටලාවිලා තමා පහළ කරගත්ත මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතියක් පහළ වෙනවා. ඒකට කියනවා මාර්ග ප්‍රතිවේක්ෂා වීතිය කියලා. ඒ වීතිය එකක් නෙමෙයි. ඒ වීථියේ ගිහින් අය භාගකට අයමත් ඒ වීථිය අයමත් ඒ වීථිය කියලා මාර්ගය ආවර්ජන කරන වීථිසිට තේලි තේලි ගොඩක් යනවා. ඊට පස්සේ ඵලය අරමුණු කරගෙන වීථිසිට තේලි තේලි යනවා. ඊළඟට තමාට අරමුණු නිර්වාණයේ අසවල් ලක්ෂණ නිර්වාණය අරමුණු වුණා කියලා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ප්‍රත්‍යක්ෂ ඥාන වීථිය තේලි තේලි පාර වෙනවා. ඉතින් නුවණ ගොඩාක් දියුණු කෙනෙකුට නම් මෙතෙක් කෙලෙස් නැති වුණා කියලා ප්‍රහීන වූ කෙලෙස් ආවර්ජන කරන ඥාන විදිතේදී පහළ වෙනවා. ඒ වගේ මෙතෙක් තම කෙලෙස් ඉතුරුයි කියලා අවබෝධ කරගන්න ඥාන විදිතේදී පහළ වෙනවා. ඕ ප්‍රත්‍යක්ෂා ඥාන විදි වර්ග පහක් පහළ වෙනකොට යෝගාචරය අමුතියෙන් කවුරු සහතික දෙන්න ඕනේ නැහැ. Taman දැනගන්නවා. ඒ අසවල් මාර්ගයේ පාළියටපත් වුනේ කියලා. ඉතින් තවත් දුරට විපස්සනා කරගෙන යන්න පුළුවන් නම් ඉතිරි මාර්ගඵල සම්බන්ධවත් පාරමිතා වැඩිලා තිබුණා නම් අයමත් උද්‍යමයේ ඥාණයෙන් පටන් ගන්නවා. ත්‍රිලක්ෂණ. ත්‍රිලක්ෂණයෙන් පටන් ගන්නවා. ඒකට ඉහාම ඉතින් අන්තිමේදී එතෙන්දී පරිභාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ වෙනුවට පහන වෝදාන කියලා. ගෝත්‍රභෝ කියන්නේ ඊට පස්සේ. ගෝත්‍රභෝ කියන්නේ සෝවාන් මාර්ගයට මුලින් ලැබෙන සිත පමණයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන තුනත මුලින් ලැබෙන ගෝත්‍ර භූ වෙනුවට පහළ වෙන්නේ ගෝදාන කියන සිත. ගෝදාන. ඒ නම් කියන්නේ මොකද ගෝත්‍ර භූ දැන් නැහැ. සුසුජන ගෝත්‍ර ඉක්මවා ගිය නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නාම රූප අරමුණු කරලා විපස්සනා වේදී වර්ධනය කරලා මාර්ග ප්‍රාතිගුණයේ දක්වා යන්නේ.